හොඳයි හැමදෙනාම සාදුකාරයක් දෙන්න. කීස්බරෝ ධම්මසරණ මහා විහාරයේ අතිගෞරවනීය ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක එවැගේම කීස්බරෝ ධම්මසරණ මහා විහාරයේ විහාරාධිපති අතිගෞරවනීය නාවටුන්නේ විජිතනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ වෙනුවෙනුත් එවැගේම කීස්බරෝ ධම්මසරණ මහා විහාරයේ ඒ දායක සභාවේ පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙනුත් අද මේ උතුම් වූ පින්බිමට වැඩම වදාළ අතිගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ පිළිගැනීමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් අපේ හාමුදුරුවෝ ගම්පහ මීත්‍රිගල ආරණ්‍ය සේනාසනයේ ඉතින් මටත් එහෙටම සම්බන්ධයක් තියෙනවා මොකද ඒ ළඟ ඉස්කෝලේක තමයි මම වැඩ කරේ වේරහැර මධ්‍යම මහා විද්‍යාලයේ ඉතින් උන්වහන්සේ ළඟ ඒ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන්නේ ඉතින් මේතිරිගල ආරණ්‍ය සේනාසන වාසී එවැගේම අතිගෞරවනීය අපේ පානදුරේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා වැඩමව දාලේ. ඉතින් උන්වහන්සේ අප විහාරස්ථානය වෙනුවෙන් දායක සභාවේ පින්වත් හැම දෙනා වෙනුවෙන් ඊටාම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව කාර්ණිකව උන්වහන්සේ පිළිගන් ලබනවා. ඔබ හැම දිනාටම ඒ සඳහා ඊළඟට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඒ අවස්ථාව ලබා දෙන්නට හැමදෙනාම සාදුකාරයක් දෙන්න. හොඳයි. දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ධර්ම දේශනාවකට සමන් දෙන අභිලාෂයෙන් සාදුකාරයක් දීලා tempත් වෙමු.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 උජුං කරෝති මේධාවී උසුකාරෝව තේජනಂತಿ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සාමාන්‍යයෙන් නිසරණනේ අපි කරන භාවනා වැඩසටහන් වලදී විශේෂයෙන්ම අපි හිත හදන වැඩේට තමයි මුල් තැන දෙන්නේ. ඉතින් අද මේ කීස්බරෝ පන්සලේ කරගෙන යන මේ මේ අද පවත්වන්න අපි බලාපොරොත්තු වෙන ධර්මදේශනාවටත් ඉතින් මම හිතුවා හිත හදන වැඩේ ගැනම යම් වචනයක් කතා කරා නම් හොඳයි කියලා. ඉතින් මේ පින්වුතුන්ට මම හිතනවා සෑහෙන වැටහීමක් ඇති අපේ මේ හිත සම්බන්ධයෙන්. මොකද අපි ඇතම් වෙලාවට අපේ හිත ගැන ඒ තරම්ම වැටහීමක් නැහැ. අපි ඔහේ අපිට හිතට එන දේවල් ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් අපි හිතට එන එන දේවල් කතා කරනවා. ඉතින් මේ අනුව අපි හිතට ඒ තරම් මුල් තැනක් නොදී කටයුතු කරනවා මුගක් වෙලාවට. ඒ නිසා අපි හිත ගැන යම් අවධානයක් යොමු කිරීම කියන එක බෞද්ධයන් වශයෙන් සෑහෙන මුල් තැනක් දිය යුතු කාර්යයක් වශයෙන් අපි සලකනවා. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මය සෑහෙන්න මේ හිත හදන වැඩපිළිවෙලට මුල් තැනක් දීපු ධමයක් තියෙන්නේ. හැබැයි එකපාරටම හිත හදන්නත් බෑ. හිත හදන්නම් යම් පමණක අපිට සීලයක පිහිටක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සීලය හරහා අපේ කය වචනේ හික්මවලා ඊට පස්සේ තමයි ඉතින් අපිට හිමීට මේ හිත හදන වැඩේට අත තියන්න වෙන්නේ. කෙසේ නමුත් මේ හිත හදන වැඩේ සම්බන්ධයෙන් අත තියනකොට නැත්නම් අපේ හිත ගැන අපි පොඩි හරි අවධානයක් යොමු කරන්න පටන් ගන්නකොට අපිට තේරෙනවා මේ හිත කිසිසේත්ම අපි කියන විදිහට ඉන්නේ නැහැ කියලා. හුඟක් වෙලාවට ඉතින් අපි කරන්නේ හිත කියන විදිහට ඉන්න එකයි. හිත කියනවා අපිට අරහෙට යන්න කියලා. ඒකට අපි එතෙන්ට යනවා. හිත කියනවා මේ මේ වැඩේ කරන්න කියලා. අපි එතකොට ඒ ඒ වැඩේ කරනවා. ඉතින් හුඟක් වෙලාවට අපි හිත කියන විදිහට වැඩ කරනවා. ඉතින් අපිත් සාමාන්‍යයෙන් හිතනවා මේ මම හිතට එකඟව වැඩ කරනවා කියලා. නමුත් අපි පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් අපේ මේ හිතට එන දේවල් අපි හිතට එකඟව වැඩ කරනවා කියලා කියද්දී අපි ඒ හිතට එන දේවල් අපිට ඇත්ත වශයෙන්ම අපේ යහපත වෙනුවෙන්මද කටයුතු කරන්නේ නැත්නම් අපිට නිවැරදිම තීරණයක්ද දෙන්නේ නිවැරදි මඟ පෙන්වීමක්මද අපේ හිත අපට කරන්නේ කියලා පොඩ්ඩක් විමසෙන්න බැලුවොත් ඇතැම් වෙලාවට අපේ හිත අපිව නොමග යවන දේවලුත් සෑහෙන කියලා තියෙනවා. ඒ නිසා අපි හුඟක් වෙලාවට හිත කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා සෑහෙන අමාරුවේ වැටෙන අවස්ථාවන් තියෙනවා. නිසා අපිට යම් පමණක මේ හිතේ පාලනයක් නැත්තම් හිත වැඩ කරන්නේ කොහොමද කියලා ඒ තරම්ම වැටහීමක් නැත්තම් අපි අමාරුවේ වැටෙන අවස්ථා එමටයි. ඒ නිසා මේ හිත හදන වැඩේ ගැන පුංචි වැටහීමක් ඇති කරගන්න මේකේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පොඩි සාකච්ඡාවක් නැත්නම් යම් පමණකට මේ ඉදිරිපත් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී මේ ගිහ කියලා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට ටික කාලයක් උපස්ථාන කළා තියෙනවා. දැන් මේ පිංගුතුන් දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේට වසර 25ක් තිස්සේ හොඳට උපස්ථාන කළේ. හැබැයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් වෙන්න කලින් යම් යම් ස්වාමීන් වහන්සලා කෙටි කාලයක් බුදුරජාන් වහන්සේට උපස්ථාන කළා තියෙනවා. මේ මේ ගිහිය කියලා කියන්නේ අන්න ඒ වගේ කෙටි කාලයක් උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ චාලිකා කියන පර්වතයක් ආශ්‍රිතව වැඩ වාසය කරනවා. එතකොට මේ මේගිය ස්වාමීන් වහන්සේ තමයි උන්වහන්සේට උපස්ථාන කරන්නේ. මේ මේගිය ස්වාමීන් වහන්සේ දකිනවා එක්තරා අවස්ථාවක මේ ගංගාවක් ආශ්‍රිතව තියෙන අඹ වනයක්. දැකලා බුදුරජාණන් වහන්සේටත් ඉතින් මේ ආරාධනා කරනවා මේ ගමේ පින්නපාතේ වඩින්න බුදුරජාණන් වහන්සේත් එක්ක පින්නපාතේ වඩිනවා ඊට පස්සේ මේ මේගිය ස්වාමීන් වහන්සේ බොහොම බැරෑරුම් විදිහට බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මම මේ අඹවණයක් දැක්කා මට හරි ආසාවක් ආවා එතෙන්ට ගිහිල්ලා බොහොම හුදකලාව භාවනා කරන්න බුදුරජාණන් වහන්සේ එකපාරටම අවසර දෙන්නේ නැහැ බුදුරයන් වහන්සේ කියනවා මේ වෙලාවේදී මට උපස්ථාන කරන්න මගේ අඩුපාඩු ටික බලන්න මට උදව් කරන්න වෙන කිසිම ශ්‍රමණයෙක් වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැහැ කියලා පොඩි ඉඟියක් දෙනවා. ඒත් මේ මේගිය ස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච කැමැත්ත හරිම ප්‍රබලයි. උන්වහන්සේ කියනවා නැවතත් ආරාධනාව කරනවා නැත්නම් නැවතත් අවසර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොටත් බුදුරජාන් වහන්සේ නැවතත් මේ තමන් වහන්සේට උපස්ථාන කරන්න මේ වෙලාවේදී මේ ගිය ස්වාමින් වහන්සේ හැර වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙක් නැති බව මතක් කරලා දෙනවා. හැබැයි දැන් තුන්වෙනිවත් මේ මේ ගිය ස්වාමින් වහන්සේ නැවතත් බොහොම ප්‍රබල විදිහට කියනවා මේ බුදුරජාණන් වහන්සේ නම් දැන් අරහත්ත්වයට පත් වෙලා නැත්නම් බුද්ධත්වයට පත් වෙලා සංසාරයෙන් එතර වෙලා තියෙන්නේ. නමුත් තමන් වහන්සේ තාමත් මේ සංසාරේ දුක් විඳින්මින් යන කෙනෙක්. නිසා මේ මට මේ කටයුත්තට අවසර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. ප්‍රධාන වීරයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඒ අඹ වනයේට ගිහිල්ලා කියනවා. දැන් ඒ පාර බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. දැන් යොන්න මේ ගිය සාමින් වහන්සේ මේ අඹ වනයේට ගිහිල්ලා දැන් ඔන්න භාවනාවට ලෑස්ති වෙලා ඔන්න භාවනා කරන්න පටන් ගන්නවා. හැබැයි හිතා ගන්න බැරි තරම් කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන් මේ සාමින් වහන්සේගේ හිතට එනවා. දැන් මේ මෙතෙක් කාලයක් නොතිබුණු හිතා ගන්න බැරි තරම් හිත කෙලෙසන විවිධාකාර කෙලෙස් සිතුවිලි මේ මේගිය ස්වාමීන් වහන්සේගේ හිතට එනවා. දැන් මුන්වහන්සේ කල්පනා කරනවා මේ මෙතෙක් කාලයක් මම මේ ප්‍රධාන වීරයක් වඩන්න කියලා භාවනාවක් කරන්න පටන් නොගත්ත කාලේ නැත්තම් සුළු වශයෙන් භාවනාවක් කරන කාලේ මට මෙච්චර ප්‍රශ්නයක් තිබුණ නැහැ. නමුත් දැන් මම මේ කැප වෙලා බුදුහාමුදුරන්ගෙනුත් අමාරුවෙන් අවසර අරගෙන මෙන්න දැන් මේ භාවනා කරන්න කියලා ආවහම මේ කලින් හිතාගන්න බැරි තරම් විතර්ක රාශියක් මගේ ඔළුවට එනවා. කාම විතර්කයන් මට මේ හිතා ගන්න බැරි විදිහට ඔන්න දැන් ඔළුවට එනවා. ද්වේෂ විතර්කයන්, විහිංසා විතර්කයන් හිතා ගන්න බැරි තරමට මේ මගේ හිතට එනවා. කියලා දැන් හරීම වික්ෂිප්ත භාවයටපත් වෙනවා මේ භාවනා කරන්න ගිය මේ ගිය ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් සම්පූර්ණයෙන් භාවනාව අසාර්ථකයි. ඊට පස්සේ මේ ගිය ස්වාමීන් වහන්සේ නැවතත් බුදුරජාන් වහන්සේ සමීපයට එනවා. සමීපයට ඇවිල්ලා මේ Tamanට වෙච්ච අකරතැබ්බේ ගැන බුදුරජාන් වහන්සේට මතක් කරලා දෙනවා. කියලාත් කියනවා අනේ ස්වාමීනි මම මේ ස්වාමීන් වහන්සේගෙනුත් අමාරුවෙන් අවසර අරගෙන භවනා කරන්න ගියා. නමුත් හිතා ගන්න බැරි තරම් කාම විතරකයන් රාග සිතුවිලි මගේ හිතට ආවා. ද්වේෂ සිතුවිලි, විහිංසා සිතුවිලි මගේ හිතට ආවා. ඉතින් මම කොහොමද මගේ හිත ගොඩගන්නේ? මම කොහොමද මේ විතරකයන් ජයගන්නේ? කියලා අනු බොහොම අවංකව තමන් වැටිච්ච ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඔන්න මේ ගිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියපු එක් ගාතාවක් තමයි මේ ධම්මපදයේ චිත්ත වර්ගයේ සඳහන් වෙන්නේ. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං. උජුං කරෝති මේධාවි උසුකාරෝව තේජනං. දැන් මේ අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියලා දෙනවා. පන්දනං කියලා කියන්නේ මේක නිරන්තරයෙන් ස්පන්දනය වෙනවා. එක විදිහකට ඉන්න කැමැත්තක් නෑ අපේ හිතට. විවිධාකාර මට්ටම් වලට එහෙට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා කිසිම හික්මීමක් මේ හිතේ නැහැ චපලං මේ හිතේ තියෙන හරි චපල ස්වභාවයක් අපිට පෙන්වන ස්වභාවය නෙමේ ඇත්ත වශයෙන් ඇතුලේ තියෙන්නේ ඇතැම් වෙලාවට අපිට බොහොම සාමකාමී බවක් නැත්තම් ඊටාම හික්මුණු ස්වභාවයක් පෙන්නනවා. නමුත් ඇතුලේ තියෙනවා හරි වංචනික චපල ස්වභාවයක්. ඒ වගේමයි දුරක්ඛං මේක ආරක්ෂා කරන්න ඊටාම අමාරුයි. මොකද අපි කැමති අපේ හිත ආරක්ෂා කරගෙන පවින් වළක්වගෙන කටයුතු කරන්න. නමුත් මේ හිත ආරක්ෂා කරගන්නවා කියන එක ඒ තරම් පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන දුරක්ඛං මේක රැක ගැනීම හරි අපහසුයි. දුන් නිවාරයන් තමන් හිත විශේෂයෙන් කැමති විවිධාකාර අකුසල් අරමුණු වල නිරන්තරයෙන් දුවනවා. ඒ නිසා ඒවෙන් වළක්වා ගන්නවා කියන එකත් ලේසි නෑ. උජුං කරෝති මේධාවී උසුකාරෝව තේජනං. අන්න බුදුරජාන් වහන්සේ කියනවා හැබැයි මේ තරම් මේ චපල මේ තරම් ආරක්ෂා කරන්න අමාරු විවිධාකාර අකුසල ස්වභාවයන්හි දුවන මේ හිත මෙන්න මේ ප්‍රඥාවන්තේ ඍජු කරනවා කොහොමද උසුකාරෝව තේජනං හරියට මේ ඊතලයක නිවැරදිව සකස් කරන ඊතලයක් නිවැරදිව හොඳට දිග ඇරලා කෙලින් කළා හරියටම සමබර කළා සකස් කරන මේ හීවඩුවෙක් වගේ මෙන්න ප්‍රඥාවන්තයෙක් තමන්ගේ හිත කෙලින් කරගන්නවා ප්‍රිජු කරගන්නවා ඒතකොට පින්වත් අපිට පිළිගන්න පහසුයි දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන අන්දමට මේ හිත ස්වභාවයෙන් හරිම චපලයි මේ හිත ස්වභාවයෙන්ම විවිධාකාර අරමුණු වල දුවනවා මේ හිත ස්වභාවයෙන්ම ස්පන්දනය වෙනවා එක තැනක ඉන්න ගතියක් නෑ මේ හිතට ඒක තමයි මේකේ යථා ස්වභාවය ඉතින් අපිට පුළුවන් නම් මේ බඳු හිතක් තමයි දැනට මට තියෙන්නේ දැනට මගේ හිත කෙලෙසෙලයි තියෙන්නේ. දැනට මගේ හිත කැමැති කැමැති අරමුණු වලට යනවා. මම කියන අරමුණේ මේ කුසල් අරමුණක ඉන්නේ නැහැ. හැබැයි මම මේ දේ දිගට වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. අන්න බුදුහාඳුරෝ අපිව උනන්දු කරනවා උජුං කරෝති මේ දහවි. අන්න මේ ප්‍රඥාවන්තෙක් තමන් තමන්ගේම හිතේ තියෙන මේ චපල ස්වභාවය ගැන තමන්ගේම හිත මේ තරම් මේ අරමුණු වල ගිහිල්ලා තමන්ව කෙලෙසන ස්වභාවය සම්බන්ධයෙන් එහෙම නැත්නම් විවිධාකාර අකුසල් අරමුණු වලට ඇදගෙන යන ගතිය ගැන තමන්ම තේරුම් අරගෙන මේකට මම මේ විදිහට කටයුතු කරන්න දුන්නොත් ලොකෝ විනාශයක් තමයි මට සිද්ධ වෙන්නේ. මරණ මොහොතේදී මේ විදිහට මගේ හිත හැසිරුණොත් මට මොකක්ද ඊළඟ භවයේදී සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් මම වැරදි තීරණයක් ගත්තොත් මේ අකුසලයකට බර වෙලා මම වැරදි තීරණයක් ගත්තොත් කොහොමද මගේ අනාගතේ තීරණය වෙන්නේ කියලා අන්න ප්‍රඥාවන්තයෙක් මේ හිතන හිත ඍජු කරන කටයුතු රණත තියෙනවා. එතකොට මේ හිත ඍජු කරන කටයුත්ත අපි අපිම ඒ නිසා අපේම හිතේ තියෙන මේ වංචනික ස්වභාවය පොඩ්ඩක් හරි තේරුම් අරගෙන හිත අපි කියන විදිහට ඉන්නේ නැති බව තේරුම් අරගෙන දැනට මේ හිතේ තියෙන චපල ගතිය තේරුම් අරගෙන ඒ වගේමයි කෙලවරක් නැතුව අකුසල් අරමුණු වලට මේ හිත යනවා කියන ගතිය තේරුම් අරගෙන තමයි ඉතින් පටන් ගන්න. ඒතකොට අපි අපිට එක අතකින් පටන් ගන්න පුළුවන් පසුබිමක් අපිට තියෙනවා. මොකද අපි කවුරුවත් ඉපදිනකොට ප්‍රහත් වෙලා ඉපදිච්ච කට්ටිය නෙමෙයි. අපේ හිත බොහොම කෙලෙස් බහුලයි. මේ කෙලෙස් බහුල භාවය අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මේක මේ කාටවත් පෙන්වන්න දෙයක්වත් නැත්තම් අපිව බොහොම පහතට දාගන්න කරන වැඩක්වත් නෙමෙයි. මේක මේ අපි අපි ගැනම කරගන්නා වූ වැටහීමක්. මොකද අපි දැනට ඉන්නේ මඩ ගොහරෝක කියලා අපි දන්නේ නැත්තම් අපි හිතන් ඉන්නවා නම් මේ අපේ හිත බොහොම ශාන්තයි දාන්තයි මගේ හිතේ කිසිම කෙලෙසයක් නැහැ කියලා අපි හිතන් ඉන්නවා නම් ඒතර හරි අමාරුයි මේ හිත හදන වැඩකට අත තියන්න. නමුත් අපිට අවංකව තේරෙනවා නම් දැනට නම් මගේ හිතේ නැහැ කිසිම එකඟතාවයක්. දැනට නම් මගේ හිත මං කියන දේ අහන්නේ නැහැ. දැනට මං එයාගේ අතවැසියෙක් වශයෙන් නැත්තම් හිත හිත හිත කියන කියන දෙයටයි මම හැසිරෙන්නේ. කියනොත් අපිට පොඩ්ඩක් අපි ගැන යථාර්ථවාදීව හිතන්න පුළුවන් නම් පොළවට බැහැලා හිතන්න පුළුවන් නම් ඔන්න අපිට අවස්ථාවක් තියෙනවා බුදුරජාන් වහන්සේ කියන අන්දමට මේ හිත හදන වැඩකට අත තියන්න. එතකොට මේ විදිහට තමයි පින්වත්නි අපි හැමෝම පටන් ගන්න. අපි හැමෝම එක එක එක මට්ටම් වල ඉන්නේ. අපේ සිත් තියෙන එක එක මට්ටම් වල. ඉතින් අපි ඉන්න තැනින් තමයි අපිට පටන් ගන්න සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ තවදුරටත් මේ මේ ගිය ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනවා. එතකොට මේ හිත හදන වැඩේට කාරණා කීපයක්ම උදව් වෙනවා. එක කාරණාවක් වශයෙන් පෙන්වනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මොකද මේ කල්යාණ මිත්‍රයෝ නැත්තම් නැත්තම් තමන්ගේ Tamanට මඟ පෙන්වන්න කෙනෙක් නැත්තම් හරි අමාරුයි අපිටම අපේ හිත හදාගන්න. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඉන්න ප්‍රධානම කල්යාණ මිත්‍රයා. උන්වහන්සේ එතකොට තමන් වහන්සේ වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම කෙලසුන්ගෙන් මුදවගෙන ඔන්න අපිට මාර්ගය පෙන්ලා දෙනවා. ඒ අපිට ඒ තරම්ම අපැහැදිලි භාවයක් නැහැ කරයුත් දේ මොකද්ද කියලා. මොකද බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා තියෙන කාලෙක තමයි අද අපි මේ වාසනාවට උපත ලැබලා තියෙන්නේ. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙදී අපිට ඒ නිසා විවිධාකාර මාර්ගවල යන්න උවමනාවක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ විවිධාකාර මාර්ග සියල්ලම තමන් වහන්සේ වශයෙන් උත්සාහ කළ බලලා තිනවා. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අත්කලමතාණු යෝගයක් අනුගමනය කරන නැත්නම් බෝසතාණන් වහන්සේ වශයෙන් අත්තකල මතානුയോഗයක් අනුගමනය කරන කාලෙදී අත්හදා බලපු නැති ක්‍රමයක් නැති තරම් හිතා ගන්න බැරි තරම් අපිට අපිට කියන්නේ කඳුළු වෙන තරම් විවිධාකාර විවිධාකාර ක්‍රම බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ වශයෙන් මේ අත්තකල මතානුയോഗයේ යෙදෙන කාලෙදී අත්හදා බලලා තියෙනවා. නමුත් මේ හැම ක්‍රමයක්ම බුදුරජාණන් වහන්සේ ඒක යන්න පුළුවන් උපරිම මට්ටමටම ගිහිල්ලා ප්‍රතික්ෂේප කරනවා. යම් කෙනෙක් අපි හිතමු යම් වෙනත් අන්‍යාගමික කෙනෙක් මේ මේ ක්‍රම හරිය කියලා කියද්දී බුදුහාඳුරෝ බුදු වෙන්න කලින් ඒ ක්‍රම හැම සියල් සියලු ක්‍රමම වගේ අත්හදා බලලා ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කළා තමයි අපිට කියන්නේ මෙන්න මේ කාමසුකල්ලිකානුയോഗය කියලා පැත්තක් තියෙනවා මෙන්න මේක ගැලපෙන්නේ නැහැ. අත්තකලමතානුയോഗය කියලා පැත්තක් තියෙනවා මේකත් ගැලපෙන්නේ නැහැ. මෙන්න මෙන්න ආයුතු මාර්ගය මෙන්න මේකයි. මේ සීමිත කොටසේ විතරක් ගියා නම් මේ විවිධාකාර නානප්‍රකාර මාර්ගයන් තියෙනකොට මෙන්න මේ අපි බුදුරජාන් වහන්සේ පෙන්වන හරි මාර්ගයේ විතරක් ගියා නම් ඔන්න අපිට අර තරම් වෙහෙසෙන්නේ නැතුව බුදුරජාන් වහන්සේ තරම් අපිට වෙහෙසෙන කිසිසේම උවමනාවක් නැහැ. මොකද උන්වහන්සේ මේ নানা ප්‍රකාර මාර්ගයන් අතරින් නිවැරදි මාර්ගයේ තේරුම් අරගෙන මෙන්න අපිට දේශනා කරනවා මෙන්න මේ පාරේ යන්න. ඒ නිසා ප්‍රධානම කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ. එතකොට ලෝතර බුදු කෙනෙක් පහළ වූ මේ කාලේ අපිට ඉතින් වර්තමාන වශයෙන් තවත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉතින් වැඩ ඉන්නවා. ඉතින් අපිට එහෙම නැත්නම් අපේ දෙමව්පියෝ නැත්නම් වෙනත් අපිට යහපත සලසන උතුමන් ඉන්නවා. ඉතින් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිත හදන වැඩපිළිවෙලට සෑහෙන රුකුලක් දෙනවා. සෑහෙන ප්‍රතිකාරයක් දෙනවා. මොකද ඇතැම් වෙලාවට මේ වැඩේට අත තිබ්බහම මේක අපි හිතන තරම් ඉක්මනට සිද්ධ වෙන්නේ මේක බොහොම හෙමින් හෙමින් යන ගමනක් තියෙන්නේ. ඒකට ඇතැම් වෙලාවට අපේ හිත පසුබහින්න ඉඩ තියෙනවා. මෙච්චර කාලයක් මං කැප වෙලා කටයුතු කරනවා. මේ තරම් මං සීලයක් ආරක්ෂා කරනවා. ඒත් මගේ හිත තාම මට මෙල්ල කරගන්න බැරි වුණා. ඒත් මගේ හිතේ මං ඕමනා කරන මේ ප්‍රතිපත්තිය මට පුරා ගන්න බැරි වුණා. මේ තරම් මගේ හිත අදාන්තයි. කියන ඔන්න සමහර ලාවට අපිට අපි ගැනම යම් පමණකට අධෛර්ය වෙන මට්ටමක සිතුවිලි පහළ වෙන්න පුළුවන්. නමුත් අන්නේ බඳු අවස්ථාවන්හිදී පවා ඔන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලා නැවතත් පතක් කළා දෙනවා මේකේ තියෙන බැරෑරුම් කණු. ඒ වගේමයි මතක් කරලා දෙනවා මේක කොයි තරම් අමාරු නත් කොහොම කොහොම හරි පියවරෙන් පියවර කළ යුතු වැඩක්. මොකද මේ වැඩේ අපි මේ භවයේදී කරේ නැත්නම් ඊළඟ භවයක් මේ සඳහා ඊටාම සුදුසුයි කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. නිසා අපි මේ ලැබුණු මනුෂ්‍යාත භාවය අපි නොදන්නවා වුණාට බුදු කෙනෙකුට නැත්නම් රහතන් වහන්සේලාට සෑහෙන මේ භවයේ තියෙන වටිනකම තේරෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ මේ මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලබා ගන්නවා කියනම හරිම කලාතුරකින් දුර්ලභ වූ කාරණයක්. එතකොට අපි මේ කාරණාව තේරුම් ගන්න තේරුම් ගන්න අන්න අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය සඳහා පෙළඹෙනවා. අපි බොහොම නිහතමානීව පොළවට බැහැලා ඔන්න කල්යාණ මිත්‍ර ඇසුරක් සඳහා පෙළඹෙනවා. උන්වහන්සේලා මොකද්ද කියන්නේ කියලා පොඩ්ඩක් අපි අහුම්කම් දෙන්න පටන් ගන්නවා. එහෙම අහුම්කම් දීලා අපි බොහොම පොඩ පොඩ ඔන්න අපිත් උත්සාහවත් වෙනවා. ඒ උත්සාහවත් වෙද්දී ඔන්න බුදුරජාන් වහන්සේ දෙවනි කාරණයක් වශයෙන් පෙන්නනවා මේ කටයුත්තට සිල්වත් වීම වැදගත් කියලා. මොකද සීලයක් ආරක්ෂා කරන්නේ නැතුව අපි අපේ කයත් වචනයත් අදාන්තව නම් කටයුතු කරන්නේ. එහෙම නැත්නම් කිසිසේත්ම අපේ සීලයකට තැකීමක් නැත්නම් හරි අමාරු මේ හිත හදනවා වගේ සූක්ෂම වැඩක් කරන්න. මොකද අපි හිතමු හරියට නිකන් කැලෙන් අරගෙන ආපු කුළුහරකෙක් අපි මෙල්ල කරන්න පටන් ගත්තොත් මේ කුළුහරකව මෙල්ල කිරීම සඳහා යම් යම් ක්‍රමෝපායන් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රමෝපායන් අතර තියෙන එක ක්‍රමෝපායන් තමයි මේ සතාව මෙල්ල කර ගැනීම. මේ සතාව හික්මවා ගැනීම. ඒ සතාව හික්මවා ගැනීම සඳහා අන්න බුදුරජාණන් වහන්සේ විවිධාකාර ක්‍රමෝපායන් යොදලා තිනවා. අපේ මේ හිතත් හරියට නිකන් කුළුහරකෙක් වගේ. මේකේ තියෙන පුදුමාකාර අදාන්ත ස්වභාවයක්, দমনයේ නොවෙච්ච ස්වභාවයක්, අකීකරු ස්වභාවයක්. අපි මේ අකීකරු භාවය තේරුම් ගන්න තේරුම් ගන්න ඔන්න අපි සීලයක් වෙත ඉබේටම නැඹුරු වෙනවා. මොකද අපිට තේරෙන මේ තියෙන தත්වෙන් නම් මේ හිත ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි ඉල්ලලා සමාදන් වෙනවා සීලයක්. මේක මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන නිසා නෙමෙයි අපේ ගුරු උතුමෙක් කියන නිසා නෙමෙයි වැඩිහිටියෙක් අම්මා තාත්තා කියන නිසා නෙමෙයි සමාදාය සික්ඛන් සමාදේති. මේ සමාදන් වෙනවා. ඉල්ලල සමාදන් වෙනවා සීලයක්. එතකොට මේ කිසිසේත්ම අනිත්‍යයට පේන්නවත් නැත්තම් ඒකෙන් නමක් ගන්නවත් නෙමෙයි මේ සීලයේ තියෙන පිහිට නැත්තම් සීලයේ තියෙන ආනිසංස තේරුම් අරගෙනම අන්න කෙනෙක් සීලයක් සමාදන් වෙන්න පටන් ගන්නවා. යා එතකොට බොහොම නිහතමානීව ඔන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් ගාවට අපි තිබුන් ගිහිල්ලා කියනවා අනේ කනුකම්පා කළා මට මේ පන්සිල් පද පහ නැත්තම් ආජීවට්ටමක සීල නැත්නම් උපෝසත අට්ඨංග සීල අනේ මට දෙන්න කියලා අන්න බොහොම යාඥා කරන ස්වරූපයෙන් ඉල්ලන්නේ. එතකොට අපි තියෙන්නේ බොහොම නිහතමානී ස්වභාවයක් අපේ හිතේ තියෙන්නේ. මොකද දැන් අපිට වැටහිලා මේ සීලයක් අවශ්‍යයි. මොකද මේ සමාජයේ අපිට නිරන්තරයෙන්ම මේ සීලයක් ආරක්ෂා කරන පැත්තකට වඩා සීලය කඩන පැත්තකට තමයි රුකුල් දෙන්නේ. ඒ නිසා අපි උත්සාහවත් වෙන්න වෙනවා මේ සීලයක් ආරක්ෂා කිරීම සඳහා යම් පමණක ප්‍රයත්නයක් දරන්න. පින්වත්නි බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝකේ විවිධාකාර අපි පින්කම් කරනවා. අපි හිතමු විවිධාකාර අන්දමින් දන් දෙනවා. ඉතින් ඊළඟට විවිධාකාර වන්දමින් අපේ ආරාම පූජා ආදිය කරනවා. ඉතින් මේ විදිහට নানা ප්‍රකාර විදිහේ කුසල් තියෙනවා. නමුත් යම්සි කෙනෙක් ඌමනාවෙන් ගෞරවයෙන් ඒ වගේම සක කැමැත්තෙන් බුදුන් සරණ යනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කෙනෙක් අවබෝධයෙන් අවංකව බුදුන් සරණ යනවනම් දහම් සරණ යනවනම් සංඝුන් සරණ යනවනම් ඒ හරහා වෙන කුසලය අප්‍රමාණයි කියලා කියනවා. ඒ නිසා පින්වත්නි අපි මේ දිනපතා අපි මේ සමහරලාට චාරිත්‍රාක් වශයෙන් කරනවා නම් මේ තිසරණ සරණ යාම ඒක අපි අවබෝධයෙන් කරන්න කරන්න අවංකව කරන්න කරන්න බොහොම දමණය වෙච්ච හිතකින් කරන්න කරන්න ඒ තුලින් පවා අප්‍රමාණ වූ කුසලයක් අපිට සිද්ධ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ විදිහට මේ යම්කිසි කෙනෙක් සීලයක් සමාදන් වෙන්න සමාදන් වෙන්න ශික්ෂාපදයක් ශික්ෂාපදයක් ගානේ අප්‍රමාණ වූ කුසලයක් සිද්ධ වෙනවා. මේක මේ බුදු කෙනෙකුට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට දෙන දානයකටත් වඩා අප්‍රමාණ කුසලයක් සිද්ධ වෙන බව මේ බුදුරජාන් වහන්සේ මේ වේලාම සූත්‍රයේදී කියනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් අපි කරන විවිධාකාර කටයුතු වලදී අපි වෙතටම නැඹුරු වෙලා කටයුතු කරනවා නම් ඊටාම අවංකව අපි සීලයක් ආරක්ෂා කරනවා නම් ඒ තුලිනුත් අපි නොදන්නවා වුණාට ලොකු කුසලයක් සිද්ධ වෙනවා. එතකොට මේ අනුව අපිට තේරෙනවා මේ සීලයක් මේ කටයුතු සඳහා අවශ්‍ය වෙනවා. සමහර ලාවට ඉතින් මෙතනින් අදහස් තමයිතම් කෙනෙක් හිතන්න පුළුවන්. එතකොට අපි 100ට 100ක් සීලය සම්පූර්ණ කළාද එහෙනම් මේ හිත හදන්න ඕනේ කියලා. එහෙමත් නෙමෙයි. අපි ඉන්න පමණින් පටන් ගත්තට වරදක් නැහැ. හැබැයි ටික ටික ටික මේ කටයුත්ත කරගෙන කරගෙන යනකොට අපේ හිතේ තියුණු භාවයක් වර්ධනය වෙනකොට සියුම් භාවයක් වර්ධනය වෙනකොට අපේ හිත වර්තමානයේ ඉන්න පටන් ගන්නකොට ඊළඟට මේ හිතේ සතියක් සමාධියක් ප්‍රඥාවක් වර්ධනය වෙනකොට ඔන්න ටික ටික මේ සීලයේ තියෙන වටිනාකම අපි අපිටම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා එතකොට ආයේ වෙනත් කෙනෙක් ඇවිල්ලා කියන්න දෙයක්වත් නැහැ. Tamanටම පොඩ පොඩ ඔන්න මේ සීලයක වටිනාකම තේරෙන නිසා තමන්ම කොහෙද තමන්ගේ හිත මේ සීලෙන් තවදුරටත් හික්මව ගන්න වෙන්නේ. තමන්ගේ කය හික්මිලා නැත්තේ කොයි කොයි පැතිවලදද? තමන්ගේ වචනේ හික්මිලා නැත්තේ කොයි කොයි පැතිවලදද කියලා තමන්ටම තමන් ගැන යම් පමණක විමසීමක් කරන්න පුළුවන්. ඒ විමසීම කළා අන්න සීලයකට අනුගත වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිත හදන වැඩේට මේ සිල්වත් වීම දෙවෙනි උපකාරක ධර්මයක් වශයෙන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ කටයුත්ත අපිට හරි අමාරුයි කරන්න මේ নানা ප්‍රකාර දේවල් කතා බහ කර කර. ඒ නිසා කතාවක් කරනවා නම් මේ කටයුත්තට yaadෙන නැත්නම් මේ කටයුත්තට උනන්දුවක් ඇති කරන මේ කටයුත්ත සඳහා අපිව දිරිගන්වන කතාවක්ම කරන්න කියලා. දහමේ සාමාන්‍යයෙන් මේ බඳු දේවල් දස කතාවක් වශයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ අපි අපි තුමු අපි යම් පිරිසක් එක්ක කතාවක යෙදලා ඉන්නකොට ඒ අය කතා කරන්නේ নানা ප්‍රකාර වූ අනිකුත් අනිකුත් මාත්‍රිකා ඔස්සේ නම් අපි ඕවා අහා අහා ඉන්නකොට අපේ හිතත් ඒව ඔස්සේම ඇදිලා ඇදිලා යනවා. අපි දන්නේම නෑ කලින් නොතිබිච්ච කෙලෙස් රාශියක් මේ කතාව හරහා ඇති වෙනවා. ඒ නිසා අපි කතා කරන්නේ මොනවද අපිට ඇහෙන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් යම් පමණකට සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන් බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ දස කතාවක් වශයෙන් බුදුහාමුදුරුව අනුමත කරන්නේ අනුදැන වදාරන්නේ මේ කරුණු 10ක් සම්බන්ධයෙන් කරන කතාවක්. මොනවාද කරුණු 10? අප්පිච්ච කතා කියලා මේ අනවශ්‍ය විදිහට নানা <clears throat> ප්‍රකාර දේවල් කෙලවරක් නැතුව ලං කරගන්න එපා. මේ ලද දෙයින් සතුරු වෙන ස්වභාවයක් ඇති කරගන්න. සන්තුට්ටි කතා කියලා මේ ලද දෙයින් සතුරු වෙන ස්වභාවයක් ඇති කරගන්න. ටික දෙයකින් සෑහීමටපත් වෙන්න පුරුදු වෙන්න. ඊළඟට පවිවේක කතා කියලා අපේ යම් පමණක විවේකයක් තමන් වෙත එකතු කරගන්න. තමන්ගේ සමාලාට নানা ප්‍රකාර වැඩ කටයුතු තියෙන්න පුළුවන්. විවිධාකාර වගකීම් අපිට තියෙන්න පුළුවන්. නමුත් අපිට මේ අපි වෙනුවෙන්ම අපිට විනාඩියක් ගත කරන්න බැරි නම් අපි වෙනුවෙන්ම අපේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් අපිට කටයුතු කරන්න බැරි නම් ඉතින් හිතා ගන්න බෑ අපි කවදද අපේ මේ හිත හදන වැඩේ කරන්නේ. ඒ නිසා බුදුහාඳුරුව මේ පවිවේක කතා කොහොමද අපිට මේ හුදේකලා වෙලා තමන් එක්ක ඉන්න ස්වභාවයක්. අනිත් ඈත් එක්ක විවිධාකාර අන්දමින් කතා බහ කර කර යාළු මිත්‍රකම් පවත්වමින් ඉන්නව වෙනුවට කොහොමද අපි අපි වෙනුවෙන්ම යම් පමණක නිශ්ශබ්දතාවයකින් අපි වෙනුවෙන්ම හුදකලා වෙලා අපේ හිතම දිහා බලන අපේ කයත් එක්කම ඉන්න ඔන්න ඒකචාරී ස්වභාවයක් හුදකලා ඉන්න ස්වභාවයක් ඔන්න මේ වගේ මාතෘකාවන් කතා කරන්න කියලා කියනවා ඊළඟට අසංසග්ග කතා කියලා කියනවා මේ ඇතැම් වෙලාවට ඉතින් අපි හරි කැමති අනිත් ඈත් එක්ක කරටට දායන කටයුතු කරන්න. නමුත් බුදුහාඳුරෝ කියන ඒකෙන්ම මේ දේ කරන්න අමාරුයි. ඇතැම් වෙලාවට අපිට මේ හුදකලාවේම අනිත්‍යයේ අනවශ්‍ය අසුරෙන් ඈත් වෙලා හුදකලාවේම අත්‍යවශ්‍ය වෙන අත්‍යවශ්‍ය වෙනවා මේ කටයුත්තට. ඒ නිසා මේ පවිවේක කසා පවිවේක කතා අසංසග්ග කතා කියලා මේ සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්නන ටිකක් තමන් වෙතම නැඹුරු වෙන ගතිය තනියෙන් ඉන්න ගතිය අනිත් වැඩ කටයුතු වල යෙදෙනවා වෙන්න පුළුවන් නමුත් Tamanට අවස්ථාවක් හදා ගන්නවා කොහොමද මම තනියෙන් ඉන්නේ? කොහොමද මම තනියෙන් ඉඳලා මගේ හිත දිහා බලන්නේ? කොහොමද මම මමත් එක්ක යාළු වෙන්නේ? ඔන්න මේ වගේ ආකල්පමය වෙනසක් ඔන්න මේ තැනත් ඇති කරගන්නවා. ඉතින් මේ සඳහා අන්න උනන්දු කරවන කතාවක්ම සවන් දෙනවා. ඊළඟට කියනවා විරියාරම්භ කතා. දැන් මේ ලොකු වැඩක් කරන්න යන්නේ පොඩ්ඩක් හරි මම හිත හදා ගන්න ඕනේ. ඉතින් කොහොමද මේ සඳහා මට වීරයක් ඇති කරගන්නේ? ඉතින් ඔන්න කවුරු හරි කියනවා මෙන්න මෙහෙම කරන්න, මෙහෙම කරන්න, ওই විදිහට කළා හරියන්නේ මෙන්න මේ විදිහට කරන්න. ඉතින් මේකට පොඩි වීරයක් කළා බෑ. උඩ ටිකක් උත්සාහයක් යොදන්න. දවසේ මෙන්න මේ කාලයක් වෙන් කරගන්න. ඉතින් කියලා ඔන්න කවුරු හරි මේ වීරය ආරම්භ කරන්න ඔන්න උත්සාහයක් දරන යම්සි කතාවක් කරනවා. පින්වත් මේ එකක්වත් සමහර ලාවට ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපිම අපි ගැන යම් පමණක අවදිය අවදිවීමක් අර කලිනුත් මතක් කළා වගේ දැනට මම කිසිම හිතේ එකඟතාවයක් නැතිවයි කටයුතු කරන්නේ. නැත්නම් හිතේ එන එන කෙලෙස් වලටයි මම කටයුතු කරන්නේ කියලා අපිව අපි ගැන යම්කිසි තක්සේරුවක් ඇති කරගන්න ඕනේ. අපේ මේ හිතේ තියෙන මේ චපල ගතිය ගැන අපේ මේ හිතේ මේ කෙලෙස් වලට දුවන ගතිය ගැන ඔන්න වැටහීමක් තියෙනවා නම් අන්න මේ විරියාරම්භ කතාවකින් කවුරු හරි කියන මේ දැන්වත් ඔය වැඩේ පටන් ගන්න. දැන්වත් ඕකට අත තියන්න. ඕකට මේ මේ අවුරුදු 60 පයින්කම් ඉන්න එපා කියලා කවුරු හරි කියන මේ කතාවකින් ඔන්න අපිට ලොකු උද්‍යෝගයක් පහළ වෙනවා. උද්‍යෝගයක් පහළ වෙලා ඔන්න කවුරු හරි මේ කියන වචනයෙන් අපේ උත්සාහයක් ඔන්න ඇති කරගන්න පටන් ගන්නවා. ඉතින් හැබැයි ආයෙත් ඇදන් වැටෙනවා. මොකද මේ වැඩේ අමාරුයි. ඉතින් අපි පොඩ්ඩක් අත තියාගෙන ඉන්නවා නැත්තම් හිත දිහා බලන්න හදනවා. හැබැයි ආයෙත් ඇදන් වැටෙනවා. ආයෙත් ඔන්න බින්දුවට වැටෙනවා. ඉතින් හැබැයි ආයෙත් උත්සාහ කරන්න වෙනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා සීල කතා, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුති ඥාන දර්ශන මේ වගේ මාතෘකා කීපයක් බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒතර මේ කරගෙන යන වැඩේට උදව් වෙන මාතෘකාවක් ගැන කතා කරන්න. අපි ඔවුනොවුන් හම්බ වුණාම යම්කිසි සාකච්ඡාවක් පවත්වනකොට බුදුරජාන් වහන්සේ කියන්නේ මේ নানা ප්‍රකාර වල්පල් කතා කරලා වැඩක් නැහැ. හිස් වචන ප්‍රලාප කතා කරලා වැඩක් නැහැ. දැන් මේ තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වැඩක්. වීරයක් ආරම්භ කරන වැඩක්. එහෙමත් නැත්නම් මේ කරගෙන යන වැඩේට සමාධිය දියුණු කරගන්න වැඩක්. ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද කියලා විමසලා බලන කතාවක්. ඒතර මේ විදිහට බුදුහාමුදුරුවෝ ඊටාම වටිනා මාතෘකාව 10ක් පමණක් පුළුවන් නම් කතා කරන්න කියලා අපිට ආර්දනා කරනවා. මේ විදිහට බැලුවාම පින්වත්නි අපිට මේ සඳහා පොඩි කැපවීමක් කරන්න වෙනවා. මොකද අපිට අපේ හිත නිකම්ම තියන් හිටියා කියලා ඉබේ හැදෙන ගතියක් නෑ. දැන් මේ පින්වතුන් දන්නවා තමන්ගේ ගෙවල් වල ඇති විවිධාකාර මල් පැල තියෙන්න පුළුවන්, ඊටාම වටිනා පැල ಜಾති තියෙන්න පුළුවන්. මේ එකක්වත් ඊටාම වටිනවා නම් ඒ එකක්වත් ඉබේ හැදෙන්නේ නැහැ. අපි සෑහෙන අමාරුවෙන් ඒකට පෝර ටිකක් දාන්න වෙනවා, උමනා වෙලාවේදී වතුර ටිකක් දාන්න වෙනවා. ඊළඟට විවිධාකාර කෘමි සතුන් එනවාද කියලා බලලා උන් අයින් කරන්න වෙනවා. ඒක වටේ වැවෙනවා නම් විවිධාකාර වල් පැල ඒ ටිකත් අයින් කරන්න වෙනවා. ඒ ඔක්කොම අයින් කළා තමයි මේ පසුබිම හදලා දෙන්න වෙන්නේ මේ අපිට කැමැති නැත්නම් ඊටාම වටිනා මේ පැලේට මේ ශාකයට වර්ධනය වෙන්න. පින්වත්නි අපේ හිතරත් ඒබඳුම ස්වභාවයක් තියෙනවා. අපි මේ පසුබිම සකස් කරලා දුන්නේ නැත්නම් සීලයෙන් ආරක්ෂා කරලා දුන්නේ නැත්නම් එමත් නැත්නම් ඌමනා කරන පොහොර ටික මේ හිතට ලබලා දුන්නේ නැත්නම් මේ හිත වල් වදින ගතියක්මයි තියෙන්නේ. මේ හිත අකුසලයට ඇදෙන ගතියක්මයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ නිසා අපි ටිකක් අපේ හිත මේ අකුසලයෙන් ඈත් කරගන්න නම් පොඩි ව්‍යායාමයක් දරන්න වෙනවා. වීරයක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ වීරය සම්බන්ධයෙන් කියනවා ඔන්න හතරවෙනි කාරණාව වශයෙන් මේ සම්‍යක් ප්‍රධාන වීරයක් ඔන්න අපිට පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ වෙනකොට අපේ හිතේ දැනට අපේ හිතමු ද්වේෂයක් පහළ වෙලා නැහැ. මේ වෙනකොට රාගයක් පහළ වෙලා නැහැ. එහෙමනම් අපි මේ කොහොමද මේ හිත ද්වේෂයක් පහළ නොවෙන්න ආරක්ෂා කරගන්නේ? කොහොමද මේ හිත රාගයක් පහළ නොවෙන්න ආරක්ෂා කරගන්නේ? අපි නිකන් ඔහේ හිතට ඉබාගාත යන්න දුන්නොත් සමහරලාට යා ගිහිලා මේ රාගෙකම පැටලලා පැටලලා ඉන්න පුළුවන්. නැත්තම් දේශයකටම පැටලලා පැටලලා ඉන්න පුළුවන්. ඉතින් අපි මේ දැනට තියෙනවා මේ හිතේ සාමකාමී බවක්. අන්න ඒ සාමකාමී බව පැවැත්වීම සඳහා වීරය දරන්න කියලා කියනවා. අනුප්පන්නානං කුසලානං නේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති බුදුහාඳුර බොහොම ප්‍රබලව මේ කාරණාවන් ප්‍රකාශ කරන්නේ දැනට මේ හිතේ අකුසලයක් පහළ වෙලා නැත්තම් වීරයක් දරන්න අපේ හිතේ ඡන්දයක් ඇති කරගන්න. ඒ කියන්නේ ඌමනාවක් ඇති කරගන්න අපිට සිද්ධ වෙනවා මේ හිත තව විනාඩියක් මට පුළුවන්ද මේ රාගේ පහළ නොවී තියාගන්න, ද්වේෂේ පහළ නොවී තියාගන්න, වෙනත් අකුසලයක් පහළ නොවී තියාගන්න. මේ සඳහා ඡන්දයක් ඔන්න ජන්දන් ජනේති. ඔන්න මේ සඳහා කැමැත්තක් අපිට අවශ්‍යයි. අපිට මේ කැමැත්තක් නැත්තම් අපිට හිත හදාගන්න කැමැත්තක් නැත්තම් හිත කෙලසුන්ගෙන් මුදව ගන්න කැමැත්තක් නැත්තම් ඉතින් මේක අපේ අම්මා තාත්තටවත් කරලා දෙන්න බෑ. බුදුහාමුදුරන්ටවත් කරලා දෙන්න බෑ. අපේ ඥාති මිත්‍රයෙකුටවත් මේ දේ කරලා දෙන්න බෑ. අපි අපිම අපේ හිත හදන වැඩේ කරගත යුතුයි. ඇතම් වෙලාවට අපිට විවිධාකාර කටයුතු තියෙනකොට අපිට පුළුවන් සෑහෙන මුදලක් ගෙවලා වෙනත් කෙනෙක් ලව්ව අපේ ගෙදර තියෙන කාරණයක් කරගන්න. අපි අපිට අපේ ඔන්න මිදුලක් සුද්ධ කරගන්න තියෙනවා. ඉතින් අපිට වෙලාවක් නැහැ. අපි තුමා ඉතින් අපිට ගාණක් දීලා මේ කුලී වැඩ කරන මිනිස්සෙක්ව අරගෙන ඔන්න යාට කියන්න පුළුවන් මේ අපේ වත්ත මිදුලේ උදුළු ගාලා දෙන්න. ඉතින් යා කළා දෙනවා. නමුත් පින්වත්නි අපේ හිත මේ වගේ වෙන කෙනෙක් ලව්වා උදුළු ගාව ගන්න බෑ. මේ හිතේ තියෙන තනකොළ ටික උදුළු ගා ගන්න බෑ වෙන කෙනෙක් ලව්වා. අපි අපිම මේ දේ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ මෙතෙන්දි මතක් කරනවා මේ දැනට තියෙනවා නම් කෙසේ හෝ මේ හිතේ පිරිසුදු භාවයක්. අකුසලයන් දැනට ඉපදිලා නැත්තම් මේ උපදින් නැති වෙන්න ඔන්න උත්සාහයක් දරන්න. උපදින් නැතුව මේ හිත පිරිසුදුව පවත්වන්න ඡන්දයක් ඇති කරගන්න, කැමැත්තක් ඇති කරගන්න. හැබැයි මේ හිතේ දැනට පහළලා තියෙනවා නම් යම්කිසි අකුසලයක්, දේශයක් පහළලා තියෙනවා නම්, රාගයක් පහළලා තියෙනවා නම්, ඊර්ෂ්‍යාවක් පහළලා තියෙනවා නම්, මසුරු බවක් පහළලා තියෙනවා නම් මොකක් හෝ අකුසලයක් පහළලා තියෙනවා නම් ඔන්න ඡන්දයක් ඇති කරගන්න මේ කෙලෙසේ මම අයින් කරන්න ඕනේ. මේක මං ඉවසලා හරියන්නේ මේකට මේ හිත මගේ තව තව කෙලෙස කෙලෙස තව තව දවදව ඉන්න මම ඉඩ දීලා හරියන්නේ නැහැ. මේක තව ටිකක් මම පිරිසුදු කරගන්න අවශ්‍යයි. මේ ක්ලේශයට මම අවනත වෙලා ඒකේ වහල් භාවයට පත් වෙලාම කටයුතු කළ වැඩක් නැහැ. ඔන්න මම මේ දැනට පහළලා තියෙන මේ අකුසලය මේ හිතින් තල්ලු කළා දාන්න ඕනේ. මේ හිතින් අයින් කළා දාන්න ඕනේ කියලා ඔන්න ඒ කෙලෙසය හිතින් අයින් කර ගැනීම සඳහා ඡන්දයක් ඇති කරගන්න වෙනවා. ඊළඟට ඒකලත් මදි බුදුහාඳුරෝ කියනවා දැනට මේ හිතේ ඒ තරම් කුසලයක් පහළලා නැහැ. අපි තුමු අපිට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් ගතියක් නැහැ. හිත එක අරමුණක තියන්න පුළුවන් ගතියක් නැහැ. අපේ හිතේ ප්‍රඥාවක් තාම වර්ධනය වෙලා නැහැ. එහෙමනම් මේ දැනට දියුණු වෙලා නැති යම්කිසි කුසල ස්වභාවයන් යම් ප්‍රඥාවක් යම් සමාධියක් යම් සීලයක් ඔන්න තව වර්ධනය කර ගැනීම සඳහා අපිට ඡන්දයක් ඇති කර ගන්න වෙනවා. මේ සඳහා උවමනාවක් ඇති කර ගන්න වෙනවා. මේ උවමනාව අපිට නැත්තම් අපි කරන්නේ නැහැ. ඒ නිසායි බුදුහාඳුරෝ කියන්නේ මේ ඡන්දං ජනේති. මේ සඳහා ඡන්දයක් ඇති කර ගන්න. උවමනාවක් ඇති කර ගන්න. මේ කාලෙදි මම මේක කරන්න ඕනේ. මේක මේ පස්සට කල් දදා කළා හරියන්නේ නැහැ. දැන්වත් මම මේක කරන්න ඕනේ. කියලා අන්න අපේ හිතේ ඡන්දයක් ඇති කර ගන්න. ඊළඟට බුදුහාඳුරෝ කියනවා දැනට යම් කිසි කුසලයක් වැඩිලා තියෙනවා නම් දැනට අපි යම්කිසි භාවනාවක යෙදෙනවා. දැනට අපි සීලයක් ආරක්ෂා කරනවා. දැනට අපි යම්කිසි කුසල කටයුත්තක් කරනවා. කොහොමද මම මේක තව ටිකක් හොඳට කරන්නේ? කොහොමද මම මේක හොඳට හිතේ තහවුරු කරගන්නේ? මේක ඉක්මනට පිරීලා යන්න දෙන්නේ නැතුව කොහොමද මම මේක ආරක්ෂා කරගන්නේ? මම කොහොමද මේක පරිපූර්ණත්වයට පත් කරගන්නේ? එක අතකින් බැලුවාම අපිට මේ වැඩේට අපි අපිම මේ විදිහට ක්‍රමෝපායන් යොදමින් තව තව ඉස්සරහට යන්න වෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා ටිකක් ගැඹුරින් මේ කාරණේ සඳහා ඒ කියන්නේ හිත තවටුවක් හදන්න නම් ඔන්න වර්තමාන වශයෙන් හොඳ අරමුණක් නැත්නම් විපස්සනා අරමුණක හොඳට හිත සමාධිමත් කරමින් ඔන්න උදේවය පට්ටම දක්වා මේ හිත දියුණු කරන්නත් වෙනවා කියලා. අපි ටිකක් ඉස්සරහට බලමු මේ බඳු ගැඹුරක්. මේ අනුව අපිට තේරෙනවා බුදුහාඳුරෝ මේ මේගේ ස්වාමීන් වහන්සේට කියන දේ අපි හැමෝටමත් පොදුයි. මොකද අපි හැමෝගෙම හිතුත් මේ මේගිය ස්වාමින්වහන්සේගේ හිත වගේමයි. අපේ හිතත් ඔහේ අතහැරියොත් ඔන්න රාගෙටම යනවා. ඔහේ අතහැරියොත් ද්වේෂෙටම යනවා. ඔහේ අතහැරියොත් මොනවා හරි අරමුණක් අල්ලගෙන පැටලි පැටලි පැටලි පැටලි එක්කෝ අපි කනගාටු වෙනවා, එක්කෝ අපි අනවශ්‍යතර සතුට වෙනවා. ඉතින් මේ වගේ හරීම මුලා වෙන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. ඒ නිසා මේ බුදුහාඳුරෝ ඊළඟට මේගිය ස්වාමින්වහන්සේට කියනවා හිතේ රාගේ වැඩි වෙලාවට ඔන්න මේ අසුභ භාවනාවක්වත් කළා මේ හිත මධ්‍යස්ත කරගන්න. ඒ කියන්නේ රාග බරිත වේලාවක එකපාරට අපිට ආනාපාන සතිය වගේ භාවනාවක් කරන්න අමාරුයි. අන්න බුදුහාඳුර කියන දැන් නම් මේ හිතෙන් සම්පූර්ණයෙන්ම රාග බරිත වෙලයි තියෙන්නේ. හින්දා අසුභ භාවනාවක් වගේ දෙයක් කරලා නැවතත් හිත මධ්‍යස්ත කරගන්න. එහෙමනම් හිත හුඟාක් ද්වේෂ බරිතව නම් තියෙන්නේ. අන්න ඒ වෙලාවෙදිත් එකපාරටම අපිට ආනාපාන සතියක් වගේ දෙයක් කරන්න අමාරුයි. ඒ නිසා ඔන්න මෛත්‍රී භාවනාවක් වගේ දෙයක් කළා ඔන්න නැවතත් ආයේ සාමාන්‍ය தත්ත්වයට ගන්න මධ්‍යස්ත කරගන්න ඊට පස්සේ අන්න බුදුහාඳුර කියන ඔන්න ආනාපාන සතිය වඩන්න. මොකද මේ මේගිය සූත්‍රයේදී විශේෂයෙන්ම මේ හිතේ පහළ වෙන নানা ප්‍රකාර විතර්කයන් සමනය කිරීම සඳහා තමයි බුදුහාඳුර විශේෂයෙන්ම මේ මේගිය ස්වාමීන් වහන්සේට උපදෙස් දෙන්නේ. මොකද මේ ස්වාමින් වහන්සේ අර අඹ වනයේට ගිහාම කලින් කිසිසේත්ම තිබුණේ නැති අකුසල විතර්කයන් තමයි හිතේ මතුවුනේ. උන්වහන්සේගේ එතෙක් හිතේ තිබිලා නැහැ ඒ තරම්ම ප්‍රබල රාග සිතුවිලි. ඉතෙක් තිබිලා නැහැ ඒ තරම්ම දේශසිතවිලි. නමුත් යම් යම් හේතු නිසා මුන්නහන්සේගේ හිතේ මේ নানা ප්‍රකාර විතර්කයන් පහළ වෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ මේ ගිය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම මේ විතර්ක සමනය සඳහා උපදෙස් දෙනවා. විතර්ක සමනය සඳහා තියෙන ප්‍රබලම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව කියන්නේ. මොකද ආනාපාන සති භාවනාව ඇත්ත වශයෙන්ම මේ කායික වශයෙන් තියෙන දෙයක්. එහෙම නැත්නම් අපි මේ හිතලා කළ යුතු දෙයක් නෙමෙයි මේ හුස්ම ගන්නවා කියන එක. මේ හුස්ම ගන්නවා කියන එක අපි මේ ලෝකෙට බිහි වූදා පටන් අපි මේ ලෝකෙන් චුත වෙලා මිය යන දවස දක්වාම මේ කය විසින් තමා විසින්ම નિરાයාසයෙන් කරන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ආනාපාන සති භාවනාව රජ මාවතක් වශයෙන්ම තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ විතර්ක සම්පූර්ණයෙන්ම සමනය කළන, හිත සමාධිමත් කරන, හිතේ ප්‍රඥාව වර්ධනය කරන, ඒ විවිධාකාර කෙලෙස් ස්වභාවයන් ඉක්මනටම අතුරුදහන් කරන ඊටාම ප්‍රබල භාවනාවක් වශයෙන් මේ සූත්‍රයේදීත් මේ ආනාපාන සති භාවනාව මේ මේ ගිය ස්වාමීන් වහන්සේට උදව්වට හිටින බවට ප්‍රකාශ කරනවා. ඊළඟට පින්වත්නි මේකෙන් යම් පමණකට හිත සමාධිමත් කරගත්තා නම් හිතේ වර්ධනයක් ඇති කරගත්තා නම් අන්න බුදුහාඳුරෝ කියනවා අනිත්‍ය සංඥාව වඩන්න කියලා. එතකොට මේ වගේ භාවනා ක්‍රම කීපයක්ම බුදුරජාණන් වහන්සේ මේ මේ ගිය සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට තවදුරටත් මේ බුදුරජාණන් වහන්සේ මේ අපේ හිත විවිධ විතර්ක වලට පැටලෙන හැටි මේ හිතේ චපල ස්වභාවය විතර්ක වලට පැටලිලා මේ හිත භ්‍රාන්ත වෙන හැටි කැළඹෙන හැටි තවදුරටත් ඔය උදාන පාළියේදී විස්තර කරනවා කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුග්ගතා මනසෝ උප්පිලාවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවಂತಿ බන්ත චිත්තෝ කියලා. ඒ කියන්නේ ඇතම් කෙනෙකුට මේ හිතේ පහළ වෙන මෙබඳු විතර්ක ස්වභාවයන් ගැන කිසිම වැටහීමක් නැහැ. මෙන්න මේ විදිහටයි හිත වැඩ කරන්නේ කියලා එයාට තේරෙන්නේ නැහැ. ඉතින් එයාට මොකද වෙන්නේ මේ කුද්දා විතක්කා කියන මේ බොහොම සියුම් විතර්ක පහළ වෙනවා. ඉතින් ඒ ඔස්සේ අපේ හිත ඇදගෙන යනවා. සුකුමා විතක්කා. ඉතින් ඊටාම සූක්ෂම විතර්ක පහළ වෙනවා. ඒ ඔස්සේත් අපි මුලාවටපත් වෙනවා. අනුග්ගතා මනසෝ උප්පිලාවා මේ වගේ දේවල් নানা ප්‍රකාර සිතුවිලි හිතේ පහළ වෙලා මේ හිත කැළඹෙන්න පටන් ගන්නවා. ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති බන්ත චිත්තෝ. ඉතින් මේ தත්ත්වය දන්නේ නැති අන්න බුදුයන් වහන්සේගේ මේ ධහම ප්‍රායෝගිකව වඩන්න උත්සාහ දරපු නැති නැත්නම් භාවනාවකින් මේ හිත මෙල්ල කරන්න පටන් ගත්තේ නැති කෙනෙක් හුඟක් වෙලාවට මේ හිතේ පහළ වෙන තාම සියුම් විතරකවල පැටලෙලා ඔන්න හිතම කැළඹිලා යනවා. හිතම භ්‍රාන්ත ස්වභාවයටපත් වෙනවා. හිතම බිය වදිනවා ඇතම් වෙලාවට. අනාගතයේදී කොහොම මොහොම වෙයිද කියලා ඔන්න හිතාගෙන යනකොට ඔන්න හිත බිය වදිනවා. අතීතයේදී මෙන්න මේ මේ මේ විදිහට වුණා කියලා ඔන්න හිතනකොට හිත කනගාටුවටපත් වෙනවා. වික්ෂෝපයටපත් වෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි අපේ හිතම සෑහෙන්න අපිව අමාරුවේ දානවා. අපේ හිතම සෑහෙන්න අපිට ලොකු කරදරයක් කරලා දෙනවා. ඉතින් ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ තරම් මේ අවධාරණය කරන්නේ මේගේ ස්වාමීන් වහන්සේට මේ හිතේ පහළ වෙන සිතුවිලි සම්බන්ධයෙන් සැලකිල්ලෙන් ඉන්න. මේකට මේවට ඔහේ දුවන්න ඉඩ දෙන්න එපා. මේවට ඔහේ දුවන්න ඉඩ දුන්නොත් දන්නේම නැතුව අපි ඒවායේ වහල් භාවයටපත් වෙනවා. සමහරවිට මේ ඊටාම සූක්ෂමව පහළ වෙන සිතුවිල්ලක් අපි ඔහේ ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒක දන්නේම නැතුව ටික ටික ටික ටික ටික වර්ධනය වෙලා අන්තිමට අපේ පාලනයෙන් තොර ස්වභාවයටපත් වෙනවා. ප්‍රපංචයක් බවටපත් වෙනවා. ඒ මට්ටමටපත් වෙනවා කියන්නේ අපේ පාලනයෙන් තොරයි. ඊළඟට අපි වැඩ කරන්නේ ඒ හිතේ පහළ වෙච්ච අප්‍රමාණෝ සිතුවිලි සමුදායේ ඒ පඹ ගාලේ වහලෙක් වගේ. ඊළඟට අපිට හරි අමාරුයි අපේ හිත මුදව ගන්න. ඉතින් මොකක් හෝ වෙනත් උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. කෙසේ නමුත් අපේම හිත අපිව මුලා කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඊළඟට මේ මේ කිය ස්වාමීන් වහන්සේට කියනවා ඒතේච විද්වා මනසෝ විතක්කේ ආතාපියෝ සංවරති සතිමා අනුග්ගතේ අනුග්ගතේ මානසෝ උප්පිලාවේ අශේෂ මේතේ පජහාසි බුද්ධෝ අන්න මේ තමන් වහන්සේත් මේ කොහොමද මේ විතර්ක සම්පූර්ණයෙන් සමනය කළේ මේ හිතේ තියෙන මේ ස්වභාවය අන්න බුදුයන් වහන්සේ තේරුම් ගත්තා මේ හිත විතර්ක වලට යට වෙන ගතිය අන්න බුදුහාමුදුරු තේරුම් ගත්තා ආතාපියෝ සංවරති සතිමා. අන්න ආතාපි වීරයක් වැඩුවා. සංවරති සතිමා සතිව ඉදිරිපත් කරගෙන සතිමත්ව සංවරයක් වොන්න පටන් ගත්තා. ඒකයි මේ ආතාපේ වීරයක් කියන්නේ කෙලෙස් තවන වීරයක් අපි අපිම කරන්න සිද්ධ වෙනවා. ඒකට බුදු කෙනෙක් පහළ වෙලා ඔන්න මාර්ගය කියනවා. බුදු කෙනෙකුට බෑ අපේ හිතේ තියෙන කෙලෙස් අයින් කරන්න. බුදු කෙනෙක් හැබැයි කෙලෙස් අයින් කරන ක්‍රමවේදයන් নানা ප්‍රකාර ක්‍රම සහ විදි අපිට කියලා දෙනවා. ඉතින් අපි පිළිගන්න සූදානම් වෙන්න ඕනේ. ඔන්න මුලදිවත් මේ බුදුහාඳුරෝ සියල්ල දන්නවා. උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ, උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ අපිට හරියට පාර කියලා දෙනවා. මමත් එහෙනම් මේ විවිධාකාර බුදුහාමුදුරෝ කියපු මාර්ගයන් භාවිතා කරමින් මේ හිතේ එන මටම අවැඩදායි මේ විවිධාකාර විතර්කයන් සමනය කරන්න මම යම් උත්සාහයක් දරන්න වෙනවා. එතකොට මේ බඳු උත්සාහයක් තමයි පින්වත්නි ටික ටික අපිට ආරම්භන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක එක පාටම ඉතින් අපිට කරන්න අමාරුයි. ටික ටික පටන් ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි හිතමු යම්සි කෙනෙක් මේ කාරණාව තේරුම් අරගෙන මමත් කොහොම හරි මේ හිත පොඩ්ඩක් හරි මෙල්ල කරගන්න ඕනේ. පොඩ්ඩක් හරි මම මේ හිතට ඉබාගාතේ යන්න නොදී මට ඕමනා තැනක හිත පවත්වන්න මම උත්සාහවත් වෙන්න ඕනේ කියලා අපේ හිත අපේ පොඩි හරි ව්‍යායාමයක් දරනවා නම් ඔන්න අපිට මේ වර්තමානයට අපේ හිත ගන්න වෙනවා. මොකද හිත නිරන්තරයෙන්ම යන්නේ අතීතයට. එක්ක හිත නිරන්තරයෙන්ම යන අනාගතයට. මේ හිත අතීතයට ගියාම හරිම සංකීර්ණයි. හිත අනාගතයට ගියාමත් හරිම සංකීර්ණයි. හැබැයි මේ වර්තමානයේ හිත ඉන්නවා නම් ඊටාම සරලයි. වර්තමාන අරමුණක හිත පවත්වනවා කියන එකදී අපේ හිත කිසිසේත්ම මේ වර්තමාන අරමුණක හිත පැවැත්වීම අගය කරන්නේ නැහැ. මොකද මේ වර්තමාන අරමුණක් කියන එක ඊටාම සරල අරමුණක්. අපේ හිත කැමති නෑ ඒ බඳු සරල උපේක්ෂා සහගත අරමුණක හිත පවත්වනවා කියන එකට කිසිසේත්ම කැමති නෑ. එයා කැමති මේ වගේ දේවල් වලට නෙමෙයි මොකක් හරි අතීතයේ වෙච්ච යම්කිසි සංකීර්ණ සිදුවීමක් අල්ලගෙන පැටලි පැටලි පැටලි පැටලි ඒ ගැනම උදේ හවා හිතමින් කල්පනා කරගෙන ඉන්න නම් අපේ හිත හරි කැමතියි. අපිට තේරෙනවා සමහරවිට මේ අතීත දේවල් අල්ලගෙන හිත හිතා ඉඳලා වැඩක් නැහැ. ඕකෙන් තව ටිකක් මගේ හිත කෙලසෙන එකයි වෙන්නේ. තව මගේ හිතේ තියෙන කනගාටුව වැඩි වෙන එකයි වෙන්නේ කියලා අපිට තේරෙනවා. නමුත් හිත කැමති ඒකම හිත හිතා ඉන්න. ඒ වගේම මේ අනාගත විවිධාකාර සැලසුම් තියෙනවා. තාම මේ අනාගතේ ආවෙත් නැහැ. තාම මේ අවුරුදු 10කට එහා තියෙන දේවල්, 20කට එහා තියෙන දේවල්, වෙන්න තියෙන දේවල් අල්ලගෙන අපි සෑහෙන්න සිහින මවමවා කටයුතු කරනවා. විවේකයක් හම්බ වෙච්ච හැම වෙලාවකම අපි හිතලා බැලුවොත් අපේම හිත දිහා සලකලා බැලුවොත් මේ හිත ඔන්න අනාගතයේදී වෙන්න තියෙන දේවල්, අපේ දරුවෝ වෙනුවෙන් අපි කරන දේවල්, අපි අනිකුත් දේවල් සම්බන්ධයෙන් මොන මොන විදිහට කටයුතු කර යුතුද කියලා නානක් ප්‍රකාර අන්දමින් අපි අපේක්ෂා සහගතව බලාපොරොත්තු තියාගෙන කෙලවරක් නැති අපි හිතුවිලි සමුදායක පැටලෙනවා. නමුත් අපි හිතුවොත් ඔන්න මේ ගෙනල්ලා හුස්ම රැල්ලක තියන්න කියලා. මේ වර්තමානයේ පාදයක් ස්පර්ශ වෙද්දී එතනට හිත තියන්න කියලා. ඒකේ හරීම කම්මැලි කරන සුළුයි. ඒක හරිම ඒකාකාරී. අපේ හිත බින්දුවක්වත් කැමති නැහැ. ඉතින් මේ தත්ත්වය අපි තේරුම් ගන්න සිද්ධ වෙනවා. මොකද මේ කෙලෙසුන්ගෙන් තොර අරමුණක් අඩුතරමින් කෙලෙසුන්ගෙන් අඩු අරමුණක් හරිම කම්මැලි දනවන සුළුයි. හරිම ඒකාකාරී ගතියක් තියෙන්නේ. මොකද අපේ හිතේ අවදිමත් බවක් හදලා තියෙන්නේ කෙලෙස් හරහා. ඒ කියන්නේ අපි හිතමු ඔන්න අපේ කට්ටිය එකතු වෙලා ඊටාම ත්‍රාසජනක චිත්‍රපටියක් නරඹනවා නම් මෙතන ඉන්න කවුරුවත් නින්දට වැටෙන එකක් නැහැ. හැබැයි මන් දන්නේ දැනටත් කවුරුත් මෙතන නිදාගෙන ඉන්නවද කියලා මේ බන කියන නිසා. මොකද මේක කිසි ත්‍රාසජනක ස්වභාවයක් නැහැ. ඒකාකාරී කතාවක් තියෙන්නේ. සමහරවිට මේ අහපු දෙයමයි ආයි මම මේ කියන්නේ. ඉතින් කට්ටිය නිදි. නමුත් අපි හිතමු මෙතන යම්සි චිත්‍රපටියක් පෙන්වනවා නම් ඔන්න එකිනෙකා ගහ ගන්නවා බැන ගන්නවා වෙඩි තියා ගන්නවා ඉතින් ඔක්කොම කට ඇරගෙන බලන් ඉන්නවා මොකද එතන තියෙන ත්‍රාසජනක ගතියක් මේ කෙලෙස් වලින් අපේ හිත අවදි කරලා දෙනවා නමුත් මේ බුදුහාඳුරු පෙන්නන මාර්ගයේ කෙලෙස් වලින් අවදි වෙන මාර්ගයක් නෙමෙයි පෙන්වන්නේ. කොහොමද මේ කෙලෙස් දුරු කරමින් කෙලෙස් දුරු වුණත් අවදියෙන් ඉන්නේ? අන්න ඒ බදු මාර්ගයක් තමයි පෙන්වන්නේ. ඒ නිසා බුදුහාඳුරෝ කිසිම විටක කෙලෙස් අරමුණක් දීලා නැහැ කමඨහනක් වශයෙන්. බුදුහාඳුරෝ දීලා තින්නේ තාම සූක්ෂම උපේක්ෂා සහගත අරමුණක් තමයි කමඨහනක් වශයෙන් දීලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම භාවනාවක් කරන්න ගියාම මුල් දවස්වල ඉතින් ඔක්කොමටම නිින්ද යනවා. මොකද ඒ හිතේ නෑ අර වගේ කුප්පන ස්වභාවයක් අනින ස්වභාවයක් හිත දවන ස්වභාවයක් කිසිසේත්ම නෑ උත්තේජනය කරන ස්වභාවයක් කිසිසේත්ම නෑ ඒකයි අපිට වීරයක් අවශ්‍ය වෙන්නේ මේ බුදු කෙනෙක් තමයි මේ කමටහන දෙන්නේ බුදුහාමුදුරුවෝ තමයි මෙන්න ආනාපාන සතිය දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ වගේ අරමුණක් මට භාවනාව සඳහා මේ හිත හදන වැඩේ සඳහා තෝරලා දීලා තියෙන්නේ. එහෙනම් මම කොයිතරම් අමාරු වුණත් වීරයෙන් මේ කියන අරමුණේ මේ හිත හික්මවීම සඳහා උත්සාහයක් දැරිය යුතුයි. මුලදී ඇති ඒ නිසා අපිට සෑහෙන්න ශ්‍රද්ධාවෙන් මේ කටයුත්ත කරන්න වෙනවා. මේ හිත කිසිසේත්ම ඉන්නේ නැතුව නැවතත් අතීතෙටම දුවගෙන යනවා. ඔන්න ආයිත් ගෙනල්ලා අපි මේ උපේක්ෂා සහගත ඒකාකාරී අරමුණේ නැවතත් තියෙනවා. ඊළඟට මේ හිත නැවතත් ඔන්න අනාගත අපේක්ෂාවන් ඔස්සේ දුවගෙන යනවා. ඔන්න පැටලෙනවා. ඔන්න ආයිත් මතක් වුණාම ගෙනල්ලා මේ උපේක්ෂා සහගත ඒකාකාරී අරමුණේ තියෙනවා. පින්වත්නි අපිට මේ බඳු ගමනකින් තමයි පටන් ගන්න වෙන්නේ. හැබැයි මේක කරන්න කරන්න කරන්න කරන්න අපේ හිතටම පොඩ්ඩක් තේරෙන්න ගන්නවා මේ අතීතයට ගිහිල්ලා පැටලලා ඉන්නවට වඩා අනාගත දේවල් සැලසුම් ඔස්සේ ගිහිල්ලා දැවෙනවට වඩා මෙන්න මේ වර්තමාන අරමුණක සැහැල්ලුවක් තියෙනවා. වර්තමාන අරමුණක දැවෙන්නේ නැති ගතියක් තියෙනවා. වර්තමාන අරමුණක කෙලසුන්ගෙන් අඩු ගතියක් තියෙනවා. සංසිඳීමක් තියෙනවා, ශාන්ත භාවයක් තියෙනවා. ඔන්න පොඩ පොඩ පොඩ කෙනෙකුට මේ වර්තමාන අරමුණක හිත රැඳවීමේ පුංචි සතුටක් එන්න පටන් ගන්නවා. ඒක මේ ඇහෙන් රූප බලලා ගන්න සතුටක් නෙමෙයි. ඒක මේ කණෙන් විවිධාකාර සින්දු අහලා ගන්න සතුටක් නෙමෙයි. සංගීතයට සවන් දීලා ගන්න සතුටක් නෙමෙයි. නාසයෙන් নানা ප්‍රකාර ගඳ සුවඳ විනඳුම් ආග්‍රහණය කරලා ගන්න සතුටක් නෙමෙයි. දිවෙන් নানা ප්‍රකාර රස බලලා ගන්න සතුටක් නෙමෙයි. කයෙන් නාන ප්‍රකාර ස්පර්ශයන් භුක්ති විඳලා ගන්න සතුටක් නෙමෙයි මෙන්න මෙතන තියෙනවා निराமிස ප්‍රීතියක් මේ ප්‍රීතිය ගන්න අපි වෙනත් කෙනෙක් මත යැපෙන්න ඕනෙත් නැහැ අපිට නොමිලේම මේ ප්‍රීතිය ගන්න පුළුවන් තමන් එක්ක ඉන්න කලාව තේරුම් ගන්න එක පමණයි තියෙන්නේ. අන්න බුදුහාඳුර අපිට ක්‍රමවේදයක් උගන්වනවා කොහොමද තමන් තුලින්ම සතුටක් ඇති කරගන්නේ. තමන් තුලින්ම නිරාමස ප්‍රීතියක් ඇති කරගන්නේ කොහොමද? තමන් තුලින්ම නොමිලේම සතුටක් භුක්ති විඳින්නේ කොහොමද? ඔන්න පින්වත්නි මේ බඳු මාර්ගයකට ටික ටික ටික ටික යනකොට අන්න Tamanට තේරෙනවා මේ කටයුත්තට ඔන්න තාම මගේ සීලය ශක්තිමත් මදි. ඔන්න මම මේ තාම මේ මට පොඩ්ඩක් තේරුණා. විනාඩියක් ඔන්න හිත දැන් මෙල්ල වෙලා ඉන්නවා. හැබැයි තාමත් මෙන්න මේ තැන්වලදී මම පිරෙනවා. මෙන්න මේ තැන්වලදී මගේ උත්සාහය අඩාල වෙනවා. මේ මේ කටයුතු නිසා මම තාමත් මේකට සුදුසු නෑ කියන ඔන්න පොඩ්ඩක් පොඩ්ඩක් තේරෙනකොට ඔන්න අපි අපේ සීලය ශක්තිමත් කරනවා. අපි ඇසුරු කරන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා. ඊළඟට අපේව උනන් මේ කටයුත්තට උනන්දු කරන අයත් එක්ක අපි වැඩියෙන් අසුර කරන්න පටන් ගන්නවා. ඔන්න අපිටම දැන් මේ හිතේ වර්ධනය වෙන රටාව ගැන පොඩ්ඩක් තේරෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට අන්න බුදුහාඳුරෝ මේ කියපු දේවල් අපි අපි වශයෙන්ම ප්‍රායෝගිකව අත්හදා බලන්න නැත්නම් අත් දකින්න අන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අපේ පොතපත ආශ්‍රයෙන් නැත්තම් ධර්ම දේශනා ආශ්‍රයෙන් මේ নানা ප්‍රකාර දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕන තරම් හදාarලා ඇති. ඕන තරම් අහලා ඇති. නමුත් මේ කියන දේවල් අදටත් අපි ක්‍රියාත්මක වුණොත් අදටත් අපි මේවා ප්‍රායෝගිකව අපි තුල වගා කර ගැනීම සඳහා උත්සාහවත් වුණොත් මේක කිසිසේත්ම යල් පැන ගිය දහමක් නෙමෙයි. වර්තමානයේටත් වළංගු දහමක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේක අවුරුදු 2600කට කලින් දේශනා කළා කියලා මේ වර්තමානයේ තියෙන මේ නවීන ලෝකෙට කිසිසේත්ම නොගැලපෙන දහමක් නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහවත් විය යුතුයි කොහොමද මම මගේ ජීවිතය තුලින් මේ බුදු බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහමට පණ දෙන්නේ කොහොමද? ඒකට මම කොහොමද මගේ ආධ්‍යාත්මය තුළින්ම සාධකයක් බවට පත් වෙන්නේ. බුදුහාඳුරෝ එදා කියපු දේ මම මගේ ජීවිතය තුළට සම්බන්ධ කරගත්තා නම්, මගේ හිත තුළ වගා කරගත්තා නම්, දියුණු කරගත්තා නම් මම කොහොමද මේ මේ දේ අදටත් වළංගුයි කියලා මම කොහොමද ඔප්පු කරලා පෙන්වන්නේ. පින්වත්නි අපිට පුළුවන් නම් ওই වගේ මට්ටමකින් බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් කරන්න අන්න අපි ලොකු බුදුහාමුදුරෝ සරණ ගිය පිරිසක් බවට පත් වෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පිරුණන් මංචකේ වැඩ ඉන්නකොට මේ දෙවියෝ ඇවිල්ලා මේ බුදුහාඳුරන්ට নানা ප්‍රකාර විදිහට මේ ස්තුති පූජා කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට පුද පූජා කරන්න පටන් ගන්නවා දිව්‍ය තූර්ය වාදන බහඬ භාවිතා කරමින් දිව්‍ය මේ සංගීතයන් පවත්වමින් බුදුරජාණන් වහන්සේට මල් පූජා කරමින් මේ පිරිනුවන් මංචකේ ඉන්න බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පටන් ගන්නවා. දැන් මේක දකින ආනන්ද සාමින් වහන්සේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියනවා සාමීනි භාගතුන් වහන්ස මේ තරම් මේ දෙවියෝ ඇවිල්ලා ඔබ වහන්සේට මල් පූජා කරනවා. දිව්‍යමය මල් පූජා කරනවා. දිව්‍යමය ගඳ සුවඳ ඔන්න පූජා කරනවා. මේ මේ විදිහට ඔන්න තූරේ වාදන ඉදිරිපත් කරමින් ස්වාමින් වහන්සේට ඔබ වහන්සේට පූජෝපහාර පවත්වනවා කියලා ඔන්න බුදුරජාන් වහන්සේට මතක් කරනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? ආනන්ද මට කරන නිවැරදි පූජාව නම් ඒක නෙමෙයි. නිවරදි පෝජාව නම් මෙතෙක් කාලයක් මේ මම සාසංකල්ප රාශියක් පෙරම් පුරලා මේ සංසාර දුකින් අත මිදෙන මාර්ගයක් ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේ මාර්ගයේ යම්සි කෙනෙක් පිළිපදිනවා නම්, ඒ මාර්ගයට අනුව කටයුතු කරනවා නම්, ප්‍රතිපත්ති මාර්ගයක් පුරනවා නම්, අන්න ඒ ප්‍රතිපත්ති පූජාවමයි මම අනුමත කරන්නේ. එතෙන් තමයි මම තැන දෙන්නේ කියලා පිරිනිවන් මංචකේ ඉඳගෙන බුදුහාඳුරු දේශනා කරනවා. ඒ නිසා පින්වත්නි අපිට උරුම වෙලා තියෙන මේ බඳු වූ බුද්ධ ශාසනයක්. අපිට උරුමලා තියෙන මේ බඳු බුදුරජාන් වහන්සේ කෙනෙක් ඉතිරි කරපු ශාසනයක්. නිසා අපිත් මේ ශාසනය අතුරුදහන් වෙන්න කලින් එහෙම නැත්නම් මේ බඳු ප්‍රතිපත්ති මාර්ගයන් වැළහිලා යන්න කලින් අපිටත් මේ ප්‍රාරේ ප්‍රායෝගිකව යන්න බැරි තරමට අපි දුර්වල වෙන්න කලින් මේ ප්‍රතිපත්ති මාර්ගය අපේ සිත් සතන් තුළ වර්ධනය කර ගැනීම සඳහා වෑයමක් දැරිය යුතුයි. මොකද මේ දේවල් බුදුහාමුදුරන්ටවත් කළලා දෙන්න බෑ. මේ දේවල් අපේ අම්මට තාත්තට දෙමව්පිය මේ නෑදෑ හිත පිටුරුන්ට කළලා දෙන්න බෑ. අපි අපිම අපේ හිත හදන වැඩේ කරගත යුතුයි. ඒ නිසා අප සියලු දෙනාම මේ කරුණ තේරුම් අරගෙන මේ හිත හදන වැඩේට දැනටමත් පෙළ ගැහිලා ඉන්නවනම් තව තවත් උනන්දු වෙන්න. මේ දේ තාමත් පටන් අරන් නැත්නම් මේක පසුවට කල් දාන්න නැතුව මේ Tamanට ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ Tamanට ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ අව탁සේරු කරන්නේ නැතුව මේ ලැබපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහත් වෙන්න. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවෙන් මඟ පෙන්වීමක් ධෛර්යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ මාතේ මතක් කරනවා. ඒතකොට යම්සි කෙනෙකුට මේ ධර්මදේශනාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, භාවනා මාර්ගයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. හොඳයි පින්වත්නි විශේෂ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා අපි ධර්මදේශනාවෙන් ජනිත වූ යම් කුසලයක් තියෙනවා නම් ඒ ජනිත වූ සීලම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම මේ ශාසනය ආරක්ෂා කරන අපි අපිව ආරක්ෂා කරන සියලු දෙවියන්ටත් ඒ වගේම යම්තාක් අසරණ සත්ත්වපිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු අප සියලු දෙනාටමත් සංසාර දුකින් අත මිදීම පිණිසම මේ සියලුම කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු